इस तरह की मैं आईने का නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස හැම දිනාටම දෙවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි. මේ වෙලාවෙත් අපි නැවත යෝනිසෝ මනසිකාරයේ සති සම්පජාන්නේ ක්‍රියාත්මක වේවා ඒ සඳහා කිසිම මාර්ගාධික ධර්මයක් නීවරණ ධර්මයක් නොවේවා සම්විනාගින සිත්වලට සාන්තෝමී ධර්මය අරමුණු කිරීම වශයෙන් මෙනෙහි කිරීම වශයෙන් ධාරණය කරගෙන ඒ වගේම ඒ නැවත මෙනෙහි කරන භාවනාවක් හැටියට සකස් කරගෙන සම්දිනාටම උතුම් වූ නිර්වාණ ධාතු සෝසේ අවබෝධ කරගන්නට ලැබේවා නිවනට යන මාර්ගයක් බවට මේ උතුම් කටයුතු පත් වේවා මෛත්‍රී ප්‍රාර්ථනා අපිට ධර්ම දේශනාවක් ධර්ම කාරණා පැහැදිලි කිරීමක් ක්‍රම දෙකකින් සිදු කරන්න පුළුවන් අද කාලේ හැටියට එකක් තමයි ලේඛන කලාව. නේද? ලේඛන කලාවෙන් කියන්නේ ලියලා ඉදිරිපත් කරන්න පුළුවන්. අනිත් එක තමයි කියලා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කීමත් දැන් තියෙනවා මගේ දැනුමේ හැටියට තිබෙනවා හතරක් විතර. එකක් තමයි රේඩියෝ දේශනා අනිත් එක තමයි දේශනා කරපු දේ පටිගත කරලා අහන එකක් පහක් වෙනවා අපි රේඩියෝ දේශනා කරනවා දේශනා කරපු දේ වොයිස් එක පටිගත කරලා අහන අනිත් එක දේශනා කරනවා දේශනා කරන ධර්මයේ වීඩියෝ කරලා වීඩියෝ ගන්න එතකොට තුනක් නේ. අනිත් එක ලේ ලියනවා. ධර්මය. අනිත් එක තමයි විශේෂයෙන්ම අපි මේ මේ වෙලාවේ සජීවීව කියලා දෙනවා. දැන් උට තියෙනවා රෙකෝඩින් එක අහනවා, වීඩියෝ එක බලනවා, පොත කියවනවා, සතිය විවාහන. හතරක් තියෙනවා නේද? ඒ හතරෙන් මොකක්ද ළඟටම හිතට අමතන ක්‍රමය? වීඩියෝ එකද වොයිස් එකද? ලේඛනය. වීඩියෝ එකද ඔඩියෝ එකක් අහන එකද බණ පොතක් කියවන එකද නැත්නම් ඉදිරියට ආන එකද? එහෙම එහෙම ගන්න තියෙනවනේ. බොහෝ අය දැන් වීඩියෝ එක කොච්චර දාලා දෙවුණා වීඩියෝ එක කොච්චර ඇහුවත් බැලුවත් අර ශරීරී පහනකට තමයි ඒක මේ සමහරුන්ට හිතට කැවෙන්නේ. එහෙමක් තියෙනවනේ. දැන් සමහරලාට වීඩියෝ කරපු බණ තමයි කියන්නේ. හැබැයි වීඩියෝ ගන්නකොට වඩා කියන එක හරියන්නේ. අනික අරගෙන අරගෙන කියනවා නෙවෙයි. හැබැයි ඒක පිළිතිරද. වොයිස් එකක් එනවා. දැන් රෙකෝඩින් එකක් දාගෙන ඉන්න. හැබැයි රෙකෝඩින් එක දාගෙන ඉන්නකොට ඉන්නකොට වඩා සමහරවිට කෙලිම අහනකොට එන තියෙන ඉෆෙක්ට් එකක්. පොත තියෙනවා. නඩෝ කියනවා. බලි වැඩිකද තියෙනවා. සජීවිකද තියෙනවා. ඉතින් සමහර කරුණු මේ අපි සාධාරණ කරලා තියෙන දේවල් යන තැන්වල ඔය බෙදා දීපු පොත්වල සමහර තැන්වල ඔය කාර්යය සම අපි කියන කරුණු විස්තර වෙනවා. ඉතින් දැන් මේ වෙලාවේ අපි මේ අර දවල් අහපු ප්‍රශ්නයක් තිබුණා ඒකට අදාළ කරුණු කීපයක් අපි කියන්නම් තමයි කාර්ය පොලේ තියෙනවා නේද? නිබන්ධනය කරගත්තොත් නැහැ. අපි හැමෝම තියනවා යන වටිනාකම තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා කරන සීක බලකේ සීක බල අසේක බල කියන තැන තියෙනවා මේ ඥානදාය විස්තර කරලා. ඒක අපි තේරුම් ගන්නු. මේ විදිහට දැන් මාර්ග ආරෂ්ඨාංගික මාර්ගය පුතඥ මට්ටමින් වඩනවා. පුතන්ජන මට්ටමින් ආර්ය ශ්‍රාන්ත මාර්ගය වටුට අංග කීයක් සම්මේ කියන්නේ ඒකට සමාධි උපනිෂද ධර්ම බාහපත් වෙන උපකාර වෙනවද 8ක් 8ක් වෙනවා. ඒ අතර අවසානයේ මොකක්ද? සම්මා සමාධිය. යහපත් සමාධිය. නිවැරදි සමාධිය. මේ නිවැරදි සමාධියට උපකාරක ධර්ම හතක් තියෙනවා. ඒ උපකාරක ධර්ම හතෙන් පරිවාර කොටගෙන ඒකේ පෝෂණය වූ ඒකේ ශක්තියෙන් ගැම්මක් හැදුනා වූ ඒ විසිතුරු වුණා වූ සමාධියක් තමයි අර සම්මා සමාධිය කියන්නේ. අර සම්මා සමාධිය ගාවට ඒ කලින් තියෙන මොකද්ද? සම්මා සතිය. සම්මා සතියෙන් උපකාරය ලබනවා පරිවාරය ලබනවා උදව්ව ආශ්‍රමේ ලබනවා සම්මා සමාධිය. ඒ වගේම සම්මා සතියට සම්මා ආදී වායාමය සම්මා ආදී සම්මා කම්මන්තේ සම්මා වාචා සම්මා සංකල්ප සම්මා දිට්ඨිය මේ සම්මාදිට්ඨිය කියලා මුලින් කියපු ටික ඔක්කොම අර සම්මා සමාධියට පෝෂණය සම්මා සමාධිය කියන එක අර පරිස්කාර ධර්ම හතින් පෝෂණය ලැබපු උදව් ලැබපු උපකාරය ලැබපු එකක්. කියනවා මේ සමාධි ගුණය වැඩුණාම තමයි ප්‍රඥාව වැඩෙන්නේ. එහෙම කියනවා. දේශනා කරනවා. දේශනා කළා පිළිගන්න. සමාහිත භාවය සමාධිය ගුණේ තමයි ධර්මාභෝධය එහෙම නැත්නම් ප්‍රඥා වැඩෙන තැන. සම්මා සමාධිය කියන එක වැඩෙන. සම්මා සමාධිය අර මේ විපස්සනා සම්මා සමාධියෙන් මේ සම්මා දිට්ඨියෙන් මේ පෝෂණය ලබපු සම් මේ සමාධිය. දැන් අපි ඔය සම්මා දිට්ඨිය කියන එක ගත්තාම සම්මා දිට්ඨිය කියන වචනේ කාමස්සගත සම්මාදිට්ඨිය තියෙනවා සත්‍ය සම්මාදිට්ඨිය තියෙනවා විපස්සනා සම්මාදිට්ඨිය තියෙනවා ඉතින් මේ සම්මාදිට්ඨිය ආරියෂ්ඨාංගික මාර්ගයේ පොතනට ගැටෙන ඉදී කියලා අපි තේරුම් ගන්නවා දැන් සාමාන්‍ය කෙනෙකුට නිදාම් කිරීමේදී සම්මාදිට්ඨියක් තියෙනවා කර්මයේ කර්මයේ ඵලයේ විශ්වාස කරන්නා වූ සම්මාදිට්ඨිය ගුණයක් තියෙනවා ඊළඟට විපස්සනා භාවනාව කරගෙන යනකොට සංස්කාර ධර්මයන් පිළිබඳ මෙනෙහි කිරීමට පෙරැසුනා වූ පූර්වගාමී වැඩි කටයුතු කරන්නා වූ විපස්සනා සමාධියකින් තියෙනවා. සම්මා සමාධිය හැරෙන්නේ ඒ විදිහට. සම්මා සමාධිය පෝෂණය කරනවා මේ. සම්මා සමාධියෙන් ධිට්ඨිය පෝෂණය කරගන්නවා. ධිට්ඨිය සම්මා සමාධිය පෝෂණය වෙනවා. ඕනොට ආ මේ සාජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම තම උපකාරයක් වෙනවා. දැන් මේ අංග 8 විපස්සනාව විපස්සනාවේ විපස්සනා භාවනාවේදී හොඳට ක්‍රියාත්මක වෙන මේ අංග 8. ඊළඟට තව ඥාන දෙකක් හේතු බලවෙන්න ඥාන දෙකක් එක්කාසනයි. ඒ තමයි සම්මා ඥාන සම්මා රුවේ මුක්තිය. සම්මා ඥාන සම්මා විමුක්තිය. දැන් ඒක සඳහන් කරන්නේ ඒ එතෙන් යන ලෝකෝත්තර තත්ත්වය. දැන් අපි හිතමු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විපස්සනා වශයෙන් වඩලා වඩලා වඩලා සංඛාරුපේක්ඛා ඥානෙ ඉහාට ගිහිලා අනුරෝධ ගෝත්‍රපු ඥාන වලින් ඉස්සරහට ගිහිලා මාර්ග ඥානෙ පහළ කරගෙන ඊට පස්සේ ඵල ඥානෙ මාර්ග ඥාන අවස්ථාවේදී අංග අපණ එකට හොඳට ප්‍රභාස්වරව ආලෝකමත් වැඩ කරලා ඊළඟට ඇති වෙනවා මේ ආර්යස්ථාංගික මාර්ගය හොඳට වැඩුණාන් පස්සේ නිවන අවබෝධ වෙලා අපි කිව්වා මේ පෙරේදා වගේ පෙරේදද කිව්වේ මේ ආපසු හැරි බලන්නා වූ ඒ ධර්මය අවබෝධ කරගත් දේ පිළිබඳව දැනගන්නා වූ ඥානයක්. ඒක කියලා මොකද්ද? පච්චවික්කන ඥානය. ආපු ගමන් මම රසාපු කේස් පිළිබඳව, රසාන්ත පිළිබඳ කේස් පිළිබඳව, මාර්ගය පිළිබඳව, ඒ වගේම නිවන පිළිබඳව තමන්ට තේරි වැටී යනා වූ ප්‍රතිවික්ෂා ඥානය. ඒකට කියන මොකද්ද? සම්මා ඥානය. ප්‍රතිවික්ෂා ඥානය සම්මා ඥානය. නිර්වාණ ධාතු අවබෝධ කරගත්තේ විමුක්තිය ඒ පරසිතීති වෙනා විමුක්තිය තියෙන මොකක්ද සම්මා විමුක්තිය. තේරුණාද? ප්‍රතිවික්ෂා ඥානය මොකක්ද? සම්මා ඥානය. ඊළඟට පරසිතීති වෙනා වූ මේ විමුක්තිය මේ වගේම නිස්සාරණ ගතිය, නිස්කාරක බව මොකක්ද? සම්මා විමුක්තිය. එතකොට සම්මා ඥාන තියෙනවා සම්මා විමුක්තිය තියෙනවා. ඊට මෙහා පැත්තේ සෝවාන් මාර්ගඵල අවබෝධ කරගන්න මෙහා පැත්තේ සම්මා ඥාන සම්මා විමුක්ති කතා කරන්නේ නැහැ. සෝවාන් වුණාට පස්සේ එයා සීක බවට පත් වෙනවා. ඒ කියන්නේ සීක කෙනෙක් වෙනවා. ඒ කියන්නේ තව ඉක්මවාන තිබෙනා වූ ආර්ය සේව පුද්ගලෙක් බවට පත් වෙනවා. හික්මන ආර්ය ධර්මයේ හික්මන කෙනෙක් බවට පත් වෙනවා. ඒ සේක පුද්ගලයාට ආර්යයන් වහන්සේට තිබෙනා වූ බල ධර්ම 10ක් තියෙනවා සම්මා දිට්ඨිය ආදී ඒ කර්ම 8යි ඊළඟට සම්මා ඥානයයි සම්මා විමුක්තියයි. ඒ ක්‍රමයෙන් තමයි ඇති වෙන්නේ මොකද්ද? මේ ඔය ඥාන බලය. ඉතින් ඒක මේ ඔය සම්මා ඥාන කියන එක එහෙම වඩන්න ක්‍රියාත්මක කරන එකක් නෙවෙයි. ඒ කියන්නේ සම්මා ඥානෙ සම්මා විමුක්තිය ඒක මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වගේ පුරුදු කරන යකෙන් ලැබෙනා වූ ධර්ම ස්වභාවය. ඒක වෙන අහවුරු වීම ස්වභාවය. ඒ සෝවාන් ආර්ය පුත්‍රයාට සතරදාගාමී අනාගාමී ආර්ය පුත්‍රයාට ඒක සීක බලවටපත් වෙනවා ඊළඟට රහතන් වහන්සේට ඒක අසීක බලවටපත් වෙනවා වචන දෙකක් පාවිච්චි කරනවා සීක කියලා අසීක කියලා අහලා තියෙනවා මේ වචන දෙක දැන් මාත්‍රේ කියන්නේ කියන්නේ යනවා ඒ මාත්‍රේ පාළියේ කියන සූත්‍ර රාමයේ සම්පිටවලට ඉතින් මේ මා හිතාගෙන ඉන්නවා මේව හොඳට තේරෙනවා තමයි කියලා. නොතේරෙනවා කියලා තේරෙනවා. අපේ ආරයන් ඉන්න ඔය ආරයන්. මේ සීල කියන්නේ දන්නේ නැහැ. දන්නේ ඒ ආවකොට ඒකෝ කියන්නේ අපි සීල කියන්නේ පුදුරුනේ කරා. පුදුරුනේ. පුතඥ සීක අසීක බුදුරජාණන් සේ පාසේ සංගුණ වන්දනා කරන තැන මෙහෙම කියනවා. සංගුණ වන්දනා කරන තැන කියනවා යේච සංඝා අතීතාච යේච සංඝා අනාගතා පච්චුප්පන්නාච යේ සංඝා අහං වන්දාමි සම්බදා අතීතේ පහළ වූ සංඝ රත්නයක් වේද අනාගතයේ 15 සංග්‍රහණයක් වේද වර්තමානයේ 15 සංග්‍රහණයක් වේද ආම් වන්දාම් සම්පදායේ කිවිද කාලයට අයත් සංග්‍රහණයට මම වන්දනා කරනවා ඊළඟට කියනවා නක්ඛිමේ සරණං අඤ්ඤං සාම්භෝමේ සරණං වරං මට සංග්‍රහණේ සරණ විතරයි වෙන ආසරණක් නැහැ ඒතේන සත්‍ය වාක්‍යයේ හෝතුමේ ජය මංගලම් ඒ සත්‍ය වචනේ ආනුභාවයෙන් මට උතුම් මංගල්‍යයක් වේවා නේ එහෙම කියලා එහෙම කියන සාන උත්තරාංගේ නම් කියනවා ඒතේන සත්‍ය වාක්‍යයේ හෝතුමේ ජය මංගලම් උත්තමංගේන වාන්දේහං සංඝාත්‍ය තීදෝත අර්ථය උත්තමාංගේන වාන්දේය. උත්තම අංගය කියලා කියන්නේ මිනිස්යාගේ හිස උඩ අංගය. උත්තම අංගේ මම සංඝරත්නයට වන්දනා කරනවා උත්තම අංගේන වන්දේහම් සංඝංච ත්‍රිවිධ උත්තම ත්‍රිවිධ උත්තම කියන්නේ සංඝරත්නයේ ත්‍රිවිධ ත්‍රිවිධ උත්තමං කියලා කියනවා එතන කියන්නේ පෘථග්ජන සීක අසීක වශයෙන් ත්‍රිවිධ වූ පෘථග්ජන සාමණේරලා නිවන් කියන ආර්ය භාවයටපත් වෙන මහන්සියලා සීල ගුණ දරා භාවනා කරමු පෘථග්ජන අවස්ථාව සීක කියලා කියන්නේ සෝවාන් සකදාගාම අනාගාම ත්‍ත්වයටපත් වෙන ආර්ය සංග්‍රහය ඒ සීක අසීක කියලා කියන්නේ රහතන් වහන්සේ එතකොට ත්‍රිවිධ වූ සංග්‍රහණීයනේ වලින් ආන්න ඒකට කියනවා පෘතංජන සීකාසේක. පෘතංජන කියලා කියන්නේ තාම ආර්ය භාවයේ ස්ථාවර වෙච්ච නැහැ. සෝවාන් මාර්ගයෙන් එහාට සෝවාන් මාර්ගයේ ඵලයේ සකදාගාමී මාර්ගයේ ඵලයේ අනාගාමී මාර්ගයේ ඵලයේ අරිහත් මාර්ගය දක්වා කියන ස්ථාන හතේ ඉන්නා වූ ආර්යයන් වහන්සේලා කතා කරනවා සීක ඇයි සීක කියලා කියන්නේ තව හික්මෙන්න තියෙනවා. රහත් ඵලයේ තියෙන කර්ම තව හික්මෙන්න පුරුදු කරන්න තියෙනවා. මේ සීක කියන වචනේ තියෙන්නේ හික්මෙනවා කියන එක. ට්‍රේනිස්. තාම මේ ට්‍රේනිස් කියලා කියන්නේ පුහුණු වෙන්න දැන් ඔය සික්ඛාපදයෙන් හැදලා තියෙන ඔකේ වචනේ දැන් සෝවාන් වුණා කියලා පරිපූර්ණ නැහැ තව වැඩ කරන්න තියෙන සංසාරය යනවා සංකාර ධර්ම තාම හරියට සම්පූර්ණ අවතර නැහැ. ඊළඟට සකදාගාමී අවස්ථාවේ සංකාර මේ කියන්නේ සංසාර ධර්ම තාම හරියට නවත්තර නැහැ. අනාගාමී අවස්ථාවේ තව ධර්ම නවත්තර නැහැ. ප්‍රාර්ථනාන් පස්සේ තමයි නවතින්නේ. එතකොට මේ අවස්ථාව හතේ ඉන්නා වූ ආර්යයන් වහන්සේලා හඳුන්වන සීක්‍රිය. ඊළඟට රාතන් වහන්සේට කියනවා ඉක්මනට දෙයක් නැහැ. ආයේ ඉක්මනට දෙයක් නෑ. කුසල දෙයක් නෙමෙයි ඉක්මලා ඉක්මවන්න දෙයක් නෑ. ආයි භාවනා කරන්න කියලා දෙයක්. ඊළඟට සීල රකින්න කියලා දෙයක්. එහෙම ශික්ෂාවේ දැන් පුරුදු කරගෙන ආපු ශික්ෂා ටික පවත්නවා 아무තුනි ඉක්මනට දෙයක් නැති හින්දා උන්වහන්සේලාට කියනවා අසේක කියලා. අසේක යන වහන්සේලාට තිබෙනා වූ බල ධෛර්යය තමයි ඔය සම්මාදිට්ඨිය සංකප්ප වාචා කම්මන්ත ආදී වායාම සති සමාධි සම්මානා සම්මාපිත. ඒ නිසා අසේක බලක් වෙනවා සේක බලක්. ඔය විදිහට ඔබ සම්මා දිට්ඨිය ආදී දේවල් වඩන්න ඕන විපස්සනා. එතකොට අනිත්‍යක සිද්ධ වෙනවා. මට මේ වෙලාවේ කියන්නේ කරුණ ටිකක් තේරෙයි තමයි මාර්ගයේ අංග තියෙනවා දහ අංග අටක් තියෙනවා ඒ මාර්ග අංග අටේ තිබෙනා වූ ලක්ෂණ ටික අපි දැනගන්න තියෙනවා සම්මා දිට්ඨිය තියෙන ලක්ෂණය සහ ගුණය ඇයි අපි සම්මා දිට්ඨිය වඩන්නේ සම්මා සංකල්පයේ තිබෙන ලක්ෂණේ ගුණය ඇයි අපි සම්මා සංකල්පේ වැඩි යුතු වන්නේ? මොකක්ද ඒකේ තියෙන ගුණය? කණ්ණාඩියක් පාවිච්චි කරනකොට කණ්ණාඩියේ තිබෙනවා එක්තරා ගුණ විශේෂයක්. ඒ ගුණ විශේෂයේ සලකාගෙන තමයි අපි කණ්ණාඩි පාවිච්චි කරන්නේ කණ්ණාඩි ලොකු නිසා නෙවෙයි පොඩි නිසා නෙවෙයි ඒක හදලා තියෙන කම්පැනි නිසා නෙවෙයි. අපි මේ කණ්ණාඩිය පාවිච්චි. ඒ තමයි කණ්ණාඩිය පාවිච්චි කරන්නේ පෙනීමේ ලක්ෂණේ තියෙන්නේ. යම්කිසි ගුණ විශේෂයක් තියෙනවා. නේද? ඒ වගේම මේ දැන් මේ පොළොව පිරිසිදු කරනකොට මේ පිටුතුන් පාවිච්චි කරනවා යම් යම් මේ ඔය දේවල් වතුර ඊළඟට ඔය එකේ තියෙනවානේ මේ ඩිටර්ජන්ට් තියෙනවානේ මේ කෙලි වශයෙන් තියෙනවා, කුරු වශයෙන් තියෙනවා, බොහොම ඔය දියර වශයෙන් තියෙනවා. ඒව පාවිච්චි කරන්නේ ඇයි ඒව පාවිච්චි කරන්නේ? ඒව පාවිච්චි කරන්නේ ඒ වගේ පිළිවෙල හිතන පාටකින් දැනෙන්නේ රෝස් පාටකින් ඉන්නවා, කොළ පාටකින් ඉන්නවා නේද? ඒකේ ඒ පාට නිසා නෙවෙයි පාවිච්චි කරන්නේ. ඒක බෝතලේ තිබෙනා වූ හැඩකින් දැනෙන්නේ පාවිච්චි කරන්නේ. ඒක මේ ඕස්ට්‍රේලියානු ප්‍රොඩක්ට් එකක් නිදාරේ පාට. මොකක්ද? ඒක කියනවා කුණු ඉවත් කිරීමේ ගුණ විශේෂය. හැකියාව පිරිසිදු කිරීමේ ශක්තිය කියලා දෙනවා. ඒ නිසා ඒක පාවිච්චි කරනවා. ඊළඟට සම්මා වාචාවෙත් තිබෙනවා අමුතුම විදිහේ ගුණ විශේෂය. සම්මා කම්මන්තේ තිබෙනවා ගුණ විශේෂය. ඒක නිසායි සම්මා වාචා සම්මා කම්මන්ත අපි කළ යුතු බණ. ඒ වෙනවා යම් හැකියාව විශේෂය. ඊළඟට සම්මා ආජීවයේ තියෙන ගුණ විශේෂය. ලක්ෂණය. සම්මා වායාමයේ තියෙන සම්මා සතියේ තියෙන සමාධිය. මේ සම්මා දිට්ඨි ආදී ගුණධර්ම අටේ තිබෙනා වූ මේ අපි ලක්ෂණ ටික අපි දැනගෙන තියෙන හැබැයි හිතේ දරා ගන්නට උදේ. මෙන්න මේකයි මේක තියෙන්නේ ඒක නිසා ඒක කරන්න මේ දසනට්ඨෝ සම්මා දිට්ඨිය කියලා පදාරනවා. දසනට්ඨෝ සම්මා දිට්ඨිය. ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියන එකේ තිබෙන හැකියාවක් ඒකට තියෙන්නේ පෙන්වුම් කිරීමේ දර්ශනය කිරීමේ හැකියාව. දර්ශනය කරලා තිනවා. ඒක හොඳට පෙන්වන්න කරනවා. දැකීමේ දැනීමේ හැකියාව තිබෙනවා සම්මා දිට්ඨියට. ඒක අපි හිත වඩනවා කියලා නෙමෙයි වඩන්නේ. සම්මා දිට්ඨිය වඩනවා කියලා වඩන්නේ. හිතට තියෙනවා යම් කිසි මේ දැනීමේ හැකියාවක් තිබෙනවා. දැනීමේ හැකියාව තිබෙනවා හිතට. විඥානය. හැබැයි ඒ දැනීම මේ ඒ දැනීම ඔය සම්මා දිට්ඨියේ තිබෙනා වූ දැනීම වාගේ දැනීමක් නෙවෙයි සම්මා දිට්ඨියේ දැනීම හරිම ශාප් ඒ කියන්නේ හරිම මේ හොඳම ෆයින් හොඳ රිෆයින් ගතියක් තියෙන හරිම පිරිසිදු දැනීමක් දැකීමක් ඒක ඒ නිසා තමයි සම්මා දිට්ඨියට පේන්නේ. ඔය දුකක් පේන්නේ. දැනෙන්නේ. ඔය සමුදය හේතුව පේන්නේ. ඔය සම්මා දිට්ඨියේ තිබෙන දැකීම මිස් දැකීමටයි. හිතට දැනෙනවා නෙවෙයි. හිතේ පහළවන්නා වූ සම්මා දිට්ඨියට දැනෙන්නේ. ඒක නිසා අපි හිත වඩනවා කියන්නේ නැහැ. සම්මා දිට්ඨිය වඩනවා කියන්නේ මේක තේරෙනවා. මොකද ලක්ෂණේ සමාධියේ තියෙන දැකීමේ ලක්ෂණේ දැකීමේ හැකියාව. හිතට නැහැ. හිතට දැකීමේ ලක්ෂණේ තියෙනවා නම් බලන්නට බලන්නට ඒක වෙන්න ඕනේ. ඒගොල්ලන්ට හිතක් තියෙනවා. හරමුණේ හිතක් තියෙනවා. අනියන්ට හිතක් තියෙනවා. ඒ වුණාට ඒගොල්ලන්ට සම්මා දිට්ඨියේ තියෙන හැකියාවක් නැහැ. දැන් අපිට හිතක් තියෙනවා. සාමාන්‍ය ළමයින්ට පොඩියට හිතක් තියෙනවා. ඒ හිතින් ඒගොල්ලෝ යන් යන් දේවල් දැනගන්නවා. සංඥාව ආදාරයෙන් හඳුනා ගන්නවා. හැබැයි ඒගොල්ලන්ට සම්මා දිට්ඨිය නැහැ. ඒක තේරුම් ගන්න මෙන්න මෙහෙම පුළුවන්. දැන් මේ කැමරාවකට තිබෙනවා මේ කැමරාවක තියෙනවා ගතියක් මේ ෆොටෝ එකක් හරියට කැප්චර් කරන්න පුළුවන්. ගන්න පුළුවන්. පින්තූරයක් ගන්න පුළුවන්. හැබැයි මේ සමහර ඒකේ හැකියාවක් ඒ කැමරාවක් දැන් කැමරාව දෙන පින්තූරේ ගන්න පුළුවන් හැකියාවක් තියෙන එක තියෙනවා මේ lenses adjust කරන හැකියාවක් තියෙනවා. lenses මේ focus කරලා adjust කරන හැකියාවක් හැබැයි ඒ ලෙන්සස් දාලා හොඳට ફોකස් කරලා ගත්තයින් පස්සේ අර සාමාන්‍යයෙන් ගන්න ෆොටෝ එකට වඩා ලොකු කරලා පැහැදිලි කරලා දුරදීන එක ලං කරලා ගන්න හැටි. එහෙම තියෙනවා නේද? ප්‍රඥාව අනේ. ප්‍රඥාව කියලා කියන්නේ දුරදීන දේ ලං කරලා ගන්න පොඩියට තියෙන්නේ හොඳට පැහැදිලිව ලොකු කරලා ගන්න. එහෙම ගැටියක් තියෙනවා අනිත් එක තමයි මේ අර කැමරාවේ තිබෙනා වූ ඉස්සරහා අර උණට හයි කරන එක එක මේ ඔය අමුතු අමුතු විදිහේ හැඩ ගැටලා තියෙනවා ලෙන්සස් කැමරා කට්ටියගේ බෑග් වල තියෙනවා මහා කුඩාක් තියෙන ලෙන්සස් ඒවා රවුම්ලා තියෙනවා කොට්ටු ඒවා තියෙනවා බබල්ස් ඒවා තියෙනවා ඇදලා ගන්න ඒවා තියෙනවා එහෙම කුඩාක් ගන්න තියෙනවා ඒක එකක් දාලා ફોકસ කරුවාම අපිට පේනවා දැනෙනවා ගන්න. එතකොට මේ ඒකේ රෙසලූෂන් එකේ හරි වැඩි. සම්මා දිට්ඨිය තියෙන යම් කිසි දෙයක් හැංගිච්චදී හොඳට හල්ලා ගන්න මොතක කාරණා දැනගන්න ගන්නවා. ඒක නිසා කියනවා දර්ශනාර්ථයේ හෙවත් දර්ශනයේ ලක්ෂණය දැකීමේ හැකියාව කියනවා සම්මා දිට්ඨිය. ඒක නිසා තමයි අපි සම්මාදිට්ඨිය වඩන්නේ. අපි වඩන්න වඩන්න වඩන්න වඩන්න සම්මාදිට්ඨියට වඩතරට ගියේ. එහෙනම් වඩන්න වඩන්න වඩතරට ගියේ. සම්මාදිට්ඨිය 100ට 5 නම් 105 ප්‍රමාණයක් වයි අපිට තේරෙනවා. 110ක් වඩලා දුන්නොත් තේරෙනවා. 100 මේක මේ අපි වඩනකොට ඉතින් ඔය මේ විපස්සනා 105යි 110යි 115යි එහෙම නෙවෙයි වඩන්නේ. ඒක උදාහරණයක් නැත්නම් මේ විනාකාරාමතුරු මේ සීලගානේ මේ වර්ණයේ කියලා මෙන්න මේ මැතමැටික් ක්‍රමයක් කිව්වා ඒක එහෙම වර්ගා ගන්න දෙයක් නැහැ මේක මේක උදාහරණයක් මේක උපකා මේ උපහැරණයක් තේරුණා මේ සිය 25 ප්‍රමාණය ප්‍රඥා වැඩිදුණත් එහෙම සමාධිය වැඩිදුණත් ඒ ප්‍රමාණය තියෙනවා ඒ ප්‍රමාණයට වැඩි සිය 50 ඒ ප්‍රමාණයට වැඩි ඒ වගේ දැන් මේ සම්මා දිට්ඨිය තිබෙන්නේ මොකක්ද මොන ලක්ෂණයද? දැකීමේ ලක්ෂණ. ඒක නිසා තමයි දර්ශනාර්ථ සම්මා දිට්ඨිය කියන්නේ. සමාධිය වල ඇති වෙන්නේ හිතේ. හිතේ මේ සමාධිය සමාධිය කියන්නේ හිත. සමාධිය වෙනයි හිත වෙනයි. සමාධියට හිත නැතුව ඉන්නත් බැහැ. එහෙමවත් අනිත් එක සම්මා සංකල්පය. සම්මා සංකල්පයේ තියෙන්නේ සම්මා සංකල්පය. අභි නිරෝපණට්ඨ සම්මා සංකල්ප. අභි නිරෝපණට්ඨ සම්මා සංකල්ප විශේෂයෙන් ගොඩනී මාර්ගයේ විශේෂයෙන් දැසගෙන මාර්ගයේ විශේෂයෙන්ම යොමු මාර්ගයේ තමයි සම්මා සංකල්පය කියන්නේ. ඒ කියන්නේ සම්මා සංකල්පයේ අවිරූප රාග්‍යය කියන්නේ ඇත්තට මෙතන මූල ධර්මයේ තියෙන විතක්කය. ওই විතක්කේ තමයි සම්මා සංකල්පය කියලා කතා කරන්නේ. දැන් අරමුණකට අපේ හිත ගොඩ කරන, ගෙනියන, පමුණුන ලක්ෂණය තියෙනවා සම්මා සංකල්පී විතරකේ. එතකොට විතරකේ කරන්නේ මොකක්ද? විතරකේ කරන්නේ නෙක්ඛම්මයට අතහැරීම අතහැරීම කියන සංකල්පයට අතහැරීමට හිත පුර කරලා දාන්න. මේකෙන් ඉපක් මේකේ ආකයින්ට. දැන් මොකක් හරි දෙයක් නරක දෙයක් තියෙනවා. ඒ නරක දෙයින් අයින් වෙන්න. උදව් කරනවා විතරකේ. නරක වචනයක් තියෙනවා එපා කියන්නේ. ඒකෙන් අයින් කරලා දෙයක් තියෙනවා විතක්කේ. ඊළඟට නරක ක්‍රියාවක් කරන්නේ එපා. ඕකෙන් අයින් වෙන කියලා ආහාර දාන දෙයක් තියෙනවා. හොඳ පැත්තට පමුණුවන නරකයෙන් අයින් කරන දෙයක් තියෙනවා. දැන් මේ නික්ඛම්ම කියන නික්ඛම්ම සංකල්පනාව ඇවිල්ලා අ නික්ඛම් සංකල්පනාව කියන එක ඇවිල්ලා මේ කොහොමද නෙක්ඛම්ම කියන වචනේ ඇහෙනට හැගෙන ගේන පින්තූරේ මොකක්ද? තමන් හිතට නෙක්ඛම්ම. ඕක ඇවිල්ලා නික්මෙනවා කියන එක. නෙක්ඛමන කියන්නේ නික්මෙනවා. මොකෙන්ද? නරක දේ නික්මෙනවා අහකට යනවා. ආ අකුසල දේෙන් අහකට යනවා. ඒකට අයින් වීම ඉවත් වීම නික්මෙනවා අයින් වෙනවා. ඉතින් ව්‍යාපාදයේ තියෙනවා එකෙන් නික්මෙනවා. කාම සංකල්ප හැඟීම් තියෙනවා එකෙන් නික්මෙනවා අයින් වෙනවා. ඒ වගේම කාම ඡන්දේ එනවා ඒක විපාකේ රැඳෙන අයින් වෙනවා. නික්මෙනවා. ඒක තියාගන්න. ඒකත් එක්ක ඉන්නේ. අතහැරලා. මහා විනිස්කරණය කියලා කියන්නේ මහා විනික්කම්. ගේ අතරදා ගියා. දැන් ඒ කියන එක වගේ හිතේ තියෙන නරක දේවල් පුරුත් දේවල් උන්ටයි. ඒ නිසා මෙන්න මේ නික්මීමේ කටයුත්ත කිරීමට ප්‍රබල වැඩ කටයුත්තක් සිදු කරන්නේ විතර්කයක්. විතර්ක විසඳයි තමයි කියන්නේ සම්මා සංකල්පය. විතර්ක කර කර විතර්ක කර කර හොඳ දේවල් විතර්ක කරනවා. දැන් බලන්නකො මේ අපි මෛත්‍රී භාවනා වඩනවා. මෛත්‍රී භාවනා වඩනකොට ඔතන විතර්කයක් අවශ්‍යයි ඉස්සෙල්ලා ඔබ හදා ඉස්සෙල්ලා විතර්ක කරනවා සත්‍යය සත්‍යය හොයන්න හොයන්න විතර්ක කරලා ඉතින් මම මේ 100ක් එකට දාලා ඉතින් ඒක සුකර කර ඒක සුකර කර සී හිතාගෙන හිතාගෙන ඊට පස්සේ සෝපක් වේවා සෝපක් වේවා නිරෝපී වේවා කියලා ඒක හිතින් පතනවා ඒකට විතර්කය අවශ්‍යයි. ඒ විතර්කේ ඉතින් සම්මා සංකප්පේ කියන්නේ ව්‍යාපාරයේ නේද තරහේ නේද නැත්තු. ඒක තේරෙනවද? ඔය විදියට සම්මා සංකල්පයේ තියෙන මොකද්ද? අරමුණට ගොඩවීමේ ලක්ෂණය. සම්මා දිට්ඨියේ තියෙන මොකද්ද? දැකීමේ ලක්ෂණය. දැකීමේ ගුණය, දැකීමේ හැකියාව. සම්මා සංකල්පයේ තියෙන්නේ ගොඩවීමේ අරමුණු වීමේ අරමුණට යන්නේ හොඳ අරමුණට යන්නේ. ඒක සම්මායනේ. ඒකත් අතර තියෙන සම්මා සංකල්පයේ තියෙන හොඳ අරමුණට ගොඩවීම යන්නේ හැකියාව නරක අරමුණ නැහැ. ඒකත් තුන්වෙනි එක වාද. තුන්වෙනි එක සම්මා සම්මා වාචාව. සම්මා වාචාව කියලා කියන්නේ ඒක කියනවා මේ පරිග්‍රහණ ලක්ෂණය තමයි තියෙන්නේ. පරිග්‍රහණ ලක්ෂණ සම්මා වාචා පරිහාලක සමාවාචා කියලා කියන්නේ ඒ කියන්නේ ගොනු කරන ගතිය, එක්කාසු කරන ගතිය මොකක් හරි වචනයක් කියවෙන්න ගියාන් පස්සේ එහෙම නැත්නම් අපිරිසුදු දෙයක් කරන්න ගියාන් පස්සේ ප්‍රකාශ වෙන්න ගියාන් පස්සේ විතර්කයෙන් ගිහිල්ලා පැතිරෙන්න ගියාන් පස්සේ ඒක එහෙම නොවි එක්කාසු කරන රැකෙන රැකන ගතිය තමයි ඒකේ තියෙන්නේ. දැන් බලන්න මේ වචනයක් කියනකොට පැතිරිලා යන දැන් සීලේ තියෙන්නේ මොකටද සීලේ තියෙන්නේ වචනයටයි කයටයි සම්මා වාචාව තියෙන්නේ වචනයටයි කයටයි මූලික වශයෙන් මාර්ග අවස්ථාවෙන් තමයි හිතේ නමුත් සම්මා වාචාව කියන එක අපි රැකගන්නවා අපි පාලනය කරගන්නවා ඒ නිසා එක්කාසන පරිග්‍රහණ ලක්ෂණය කියලා කියන්නේ අපි රකින්න ආරක්ෂා කරගන්න කොටු කරගන්නා වූ වැඩබැඳ ගන්නා වූ ප්‍රතිගුණයේ තිබෙනවා සම්මා වාචාව. ඒක නිසා තමයි ඒක සීලයක් ඇරෙට අපිව ආරක්ෂා කරන්නේ. සම්මා වාචාව. ඒක චෛතසික ධර්මයක් ක්‍රියාත්මක වෙන සීල ගුණයක්. Thank you. තමා සමාධි කී දැකීම ලක්ෂණය සම්මා වාචා සම්මා සංකල්පයේ තියෙන්නේ යහපත් අරමුණු ගොඩවීමේ කුසලාරමණය ගොඩවීමේ ලක්ෂණ සම්මා වාචාවේ තියෙන ආරක්ෂා කරන එක්කාස් කරන පරික්‍රම ලක්ෂණ. ඒ සම්මා කම්මන්තයේ තියෙන්නේ සම්මා සමුඨානතු සම්මා කම්මන්තු. ඒ කියන්නේ සමුඨාන ලක්ෂණය තියෙනවා සමුඨානය කියලා කියන්නේ මේ අලුතින් කුසල ධර්මයන් රැස් කරන්නා වූ ගුණ ස්වභාවය තියෙනවා. අලුතින් කුසල ධර්ම අවශ්‍ය ධර්ම එක්කාසු කරන රැස් කරන්නා වූ ගුණ ස්වභාවය තියෙන සම්මා කම්මන්තේ. ඒ හැකියාව තියෙනවා. ඒක නිසා තමයි නරක දේවල් නැවතුයන් පස්සේ හොඳ දේවල් ක්‍රියාත්මක කරනකොට අලුතින් කුසල හැදෙනවා අලුතින් කුසල එක්කාසු වෙනවා අලුතින් කුසල රැස් වෙනවා. කායික වශයෙන් කරන්නා වූ ක්‍රියාවක යෙදෙනා වූ චේතනාවේ මේ හැකියාව තියෙනවා. සම්මා කම්මන්තේ. සම්මා වාචාවෙන් කරන්නේ ආරක්ෂා කරනවා. රැකවරණය කරනවා. සම්මා කම්මන්තේ කරන්නේ යම් අරුත්‍යක් මේ සමුත්ථාන ලක්ෂණය අරුත්යක් උපදවලා දෙන්නා වූ අරුත් කුසලයක් උපදවලා දෙන්නා වූ හැකියාව ගුණය ඒ සමුත්‍රාණයට ඒ සමුත්‍රාණ ලක්ෂණයට සම්බන්ධවන්නේ තියෙනවා. ඒක නිසා තමයි මේ මාර්ග ටික වඩන්නේ. අනිත් එක තමයි මේ වෝදාන ලක්ෂණ සම්මා ආජීව. පිරිසුදු වීම පිරිසුදු කරන පිරිසුදු පවත්වන්නා වූ ගුණ ස්වභාවයෙන් වෙනවා සම්මා ආජීවය. එන සම්මා ආජීවයේ තේරෙකොට මේ සැක බයන්නේ. කිසිම දවසක කනකොට දේ වුණා සැක බයක් නැහැ. මේ ඒක සමහර අය ඔය අපේ අපි අහලා තියෙනවා මේ සීල් කාර්යෝ එහෙම කියනවා. සිල් සමාදන් වෙච්ච අය කියනවා මේ අපි සිල් සමාදන් වෙච්ච නිසා මේ මිනිස්සු අපිට දෙනවා දානෙ දෙනවා. අනේ කොච්චරද මේ මහන්සියෙන් හොයාගත්ත එකක්ද, හොයාගත්ත එකක්ද? අපි මේ භාවනා කරන්න ඕන අපි බුදු වුණ මුදල් වන්දනා කරන්න ඕනේ තුනුරුවන් වන්දනා කරන්න ඕනේ මේ මිනිසුන්ට පිං සිද්ධ වෙන්න කියලා එහෙම කියන අවස්ථා මම අහලා තියෙනවා මම දන්නේ මේ අය ප්‍රබන්ධනයක් වෙනවා කියලා එහෙම නොවුනනම් අනිත් පස්සේ කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලා අතරත් තිබෙනවා මෙහෙම එකක් ඒ තමයි මේ අනේ අද ස්වාමීන් වහන්සේලාට සා දාන පූජා කරන්නේ අපර අහිංසක මිනිස්සු ටිකක් අද දානයක් පූජා කරේ. බොහොම දුරින් ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. ඒක හරියට මහන්සියලා තියෙනවා නේ මුත්‍ර වරණ මේ මිනිසුන් පින් සිද්ධ වෙන්නේ අපි අද විශේෂයෙන් භාවනා කරන්න ඕනේ. අද විශේෂයෙන් පැයක් වැඩි කරන්න ඕනේ. එහෙම කතා අපි අහලා තියෙනවා. දැන් බලන්න ඒ ස්වාමීන් වහන්සේලාට ලැබිච්ච දේ පිළිබඳව හිතන විදිය. නේද? අපිට ලැබිච්ච දානය ටික, දීම ටික පිළිබඳව හිතන විදිය. ඒ වගේම යම්කිසි කෙනෙක් අපි හිතමු ගිහි ජීවිතයක් ගත කරන්නා වූ කෙනෙක් යමක් හොයාගෙන කනවනවා ඒ හොයාගෙන කනවට මොනකොට එයාට ඒ කනවන වෙලාවේ තේරෙනවා හිතෙනවා මම මේ හොයාගත්ත දේ මට අද ලැබුණේ මේ මේ විදිහටයි. ධාර්මයේ නම් ධාර්මිකයි අනේ හොඳයි අපි කිසි කෙනෙකුට පරදයක් කරලා නෙවෙයි කියලා එහෙම හිතනවා සමහරට එහෙම අමුතු හිතෙන්නේ නැහැ අපි හොරගම් කරගත් එකක් කියලා. ඒ කෑම වෙලක් අනන පාරයක් පාලා පාසා. ඒ පිඟානේ දකින වාරයක් පාසා පාටාන ගින්දර දිල්නේ අම්මා මේක හොයාගත්තේ කියන හැඟීම. ඒක අපිට දුරයි. පිරිසුදුයි කියලා කියන්නේ එහෙම චරිතයක් සැක සංකාවක් අපිට ඇති කරන්නේ නැහැ. සම්මා ආදී ඕදාන ලක්ෂණ සම්මා ආජීව අපේ මේ ආසාව ප්‍රසාර කිරීම පැවැත්මට කිසියම් කිලුටක් නැහැ අපේ හිත අනිවාර්යයෙන් මේ කාර්ය නිසා පිරිසිදු වෙනවා පැවැත්ම පිරිසිදු වෙනවා අන්න ඒක නිසා ඕදාන ලක්ෂණය පිරිසිදු කිරීම ලක්ෂණය මේ සම්මා ආජීවයේ විශේෂයෙන්ම කියන්නේ සම්මා ආජීවය කියලා ඔය ජීවත් වීමට සල්ලි මිලමුදල් තමන්ගේ ජීවන උපා ජීවන ජීවිතයට උදව් කරන ආහාර පාන ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් යාන වාහන ගැනීම ආදී දේවල්ට ඒ යොදන්නා වූ මුදල ධර්මානුකූලව යහපත් විදිහට ලැබෙන එක තමයි සඳහන් ඕලාක්ම සම්මා ආදී ඒක මනසේ කියන කිසිම චකිතයක් බයක් අනිත් එක තමයි පකහන ලක්වන වායාම සම්මා වායාම කියලා කියන්නේ යමක් කරගෙන යෑම සඳහා සම්මා දිට්ඨිය හරි සම්මා සංකල්පේ හරි එනෙහි තියෙන විපාක සම්මා වාචාවට එනෙහි තියෙන විපාක සම්මා කම්මන්තේ කරන්නේ යහපත් කරන්නේ එනෙහි තියෙන විපාක ඒකට එනර්ජි සම්පාදනය කරලා දෙන්නේ ශක්තිය හදලා දෙන්නේ එහෙම නැත්නම් ඒක උළුප්පවලා උද්‍යෝගමත් කරලා දෙන්නේ මොකද්ද මේ සම්මා වායාමය ඒ චෛතසික මණ්ඩලයේ ඉන්නා වූ විවිධ චෛතසික සම්මා වායාමයේ ආවන් පස්සේ අර ධර්ම හොඳට ක්‍රියාත්මක වෙලා වැඩි පාදීන ධර්මයේ ඊළඟට කියනවා මොකද්ද? සම්මා සතිය. මේ උපඨානත්ව සම්මා සති. ඒ කියන්නේ සම්මා සතියේ තිබෙන්නේ අරමුණට හැරීම් ලක්ෂණය. අරමුණට යොමු වීම ලක්ෂණය. අරමුණට හැරෙනවා අරමුණට යොමු. දැන් මේ කියනවා ධර්ම වල කිසිම ඒකට කියන්නේ විතර්කයට යන විතර්කයේ කියන එක ආරම්භයේ ගොඩ වෙනවා ඒත් සතියක් තියෙන්න ඕනේ කුසලයේදී දැන් සම්මා දිට්ඨියට අරමුණට යන්න බෑ සම්මා දිට්ඨියට පුළුවන්කම තියෙන මොකද්ද ඒක දකින්න පුළුවන් හැබැයි අරමුණට යන්න බෑ සම්මා සතියට අරමුණට හැරෙන්න පුළුවන්. දකින්න. සම්මා සංකල්පයට අරමුණට ගොඩ වෙන්න පුළුවන්. දකින්නත් හැරෙන්න. එනේදිත් නෑ. සම්මා මේ විතර්කය සම්මා සංකල්පයේ වැඩ කරනවා නම් වැඩ කරන්න ඕනේ. එයාට පොදු සොකීය බලයක් නැහැ දුව ගන්න. එයාට වීර්යය වීර්යයෙන් ලැබිච්ච උපස්ථාන එහෙම නැත්නම් මේ ශක්තිය අවශ්‍ය වීර්යයෙන් තමයි එයාට පණ දීලා තියෙන්නේ. එහෙම ලක්ෂණ තිබේ. ඒක නිසා මේ සතිය කියන එක ඇවිල්ලා උප ဋ ාණක්තිය කියලා කියන්නේ හැරීම ආරම්භණයට කුසල ආරම්භණයට යොමු වීම ලක්ෂණය තමයි ඒකට තියෙන්නේ ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනේ නැත්නම් අනිත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ ඒ ක්‍රියාත්මක වීමේදී අවික්කීප ලක්ෂණය අවික්කීපන්තු සම්මා සමාධිය කියලා කියනවා ඒ තමයි සම්මා සමාධිය කියලා කියන්නේ අරමුණට හිත යොමු වුණාන් පස්සේ වැඩ කටයුතු රාශියක් තියෙනවා ඔය අට දෙනා. හත් දෙනා, හත් දෙනා. අරමුණකට යොමුනාන් පස්සේ සම්මා දිට්ඨිය කියලා දැකීම පුළුවන්, විතර්කයේ තියෙනවා විතර්කණය පුළුවන්, ආරක්ෂා වීම ක්‍රමය සම්මා වාචාවක් තියෙනවා. අලුත් කුසල ධර්මයක් ඇති කිරීමේ ගුණය සම්මා කම්මන්තේට තියෙනවා පිරිසුදු කිරීම ලක්ෂණය සම්මා ආජීවයට තියෙනවා යොමු වීම ලක්ෂණය සම්මා සතියට තිබෙනවා ඔය අට දෙනා ආවන් පස්සේ මේ අට දෙනා අපේ විපස්සනා ඥාන විපස්සනා අරමුණක විපස්සනා කිරීම වශයෙන් තිබෙනා වූ ලක්ෂණයක් වලින් අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් හෝ ඒ කරුණක් බලනකොට මේ අට දෙනා කටි ගුණ දිය බලන්න පුළුවන් වෙයි බෑ. ඒක නිසා මේ හත් දෙනා එකට කරලා තියනා වූ ලක්ෂණය අටවෙනි සමාධියේ තියෙනවා. මේ සමාධිය කියලා කියන්නේ ධර්ම ඔක්කොම එක පැත්තට හරවලා ඒ අරමුණට ඒකාන්තතාවයට පත් කරලා වික්ෂේපයට නොදී වික්ෂේපයට නොදී පවත්වනා ගුණ ස්වභාවය කියන උදාහරණ සම්මා සමාධිය කියලා. ඒව විසිරෙන්නේ නැතුව තියෙන තාක්කල් තමයි සම්මා සමාධියේ දිට්ඨියට වැඩ කරන්න පුළුවන් යොමු වෙන්න පුළුවන් විතර්කණය කරන්න පුළුවන් ඔක්කොම කරන්න පුළුවන්කම තියෙන්නේ ඒකටයි. ඒ නිසා කියනවා අවික්ෂේප ලක්ෂණය අවික්ෂේප පාටු සම්මා සමාධි අවික්ෂේප ලක්ෂණය විචීත විසිරෙන්නේ නැති ස්වභාවයෙන් යුක්ත වෙච්ච සම සමාධිය. ඔකට අනිත් පැත්තෙන් කියනවා මේ සමාහිත ගුණය කියලා. සමාහිතෝ යථා භූතං වාසති කියන දැන් කතා කරන්නේ ඒ. ඒක. දැන් ලක්ෂණ අටක් තියෙනවා. දර්ශන ලක්ෂණය ඊළඟට මේ උඩට ගොඩවීම අභිරූපණ ලක්ෂණය පරිග්‍රහණ ලක්ෂණය ඊළඟට සමුත්හාන ලක්ෂණය ඕදාන ලක්ෂණය ඊළඟට උප ဋ ාණ ලක්ෂණය අවිචේපස්සේ භාවනාවක් කරනකොට ওই ටික ක්‍රියාවෙන් ක්‍රියාවට වෙනවා සිද්ධ වෙනවා මාර්ග අවස්ථාවේදී ඒ ක්‍රියා එක මේ හිතේ ඉන්නා වූ මාර්ග සිද්ධිය ඔය ටික තව කාරණයක් මට කියන්න තියෙනවා. ඒක කියන්නේ ඉස්සෙල්ලා මේ මේ අපි කියපු අ කර්ම වටේ මේ කියලා දීපිල පිළිබඳව මේක මොකක්ද මොකක් හරි දැනගෙන තව අතිරේකයක් තියෙනවා අහන්න මොකද සෝතාපන්න කියලා කියන සම්මාදිට්ඨියට නිත්‍යවම අර්ථයක් කරගන්න. ඒ අවස්ථාවේ අනිත් දෙන වැඩිම කීර්තිකම් වැඩිම ආයෙත් සෝතාපන්න පුළුවන් කියන තැනදී අනිත්‍ය ගැන කියන්නේ ප්‍රධාන විදිහට තමයි කියන්නේ. හැබැයි කවදාකවත් සම්මා දිට්ඨියක් සමාධියෙන් උපස්ථානී නොලබපු ඊළඟට සතිය නැති සම්මා වාචාවෙන් ආරක්ෂා නොවිච්ච විතරය නැති සම්මා දිට්ඨියක් නැහැ. එතන තියෙන්නේ දැකීම් ලක්ෂණය ප්‍රධාන කරගත් එක තමයි ඒකට කියන්නේ සම්මා දිට්ඨියටපත් වෙනවා කියලා. කැමරාවකින් අපි ෆොටෝ එකක් ගත්තයින් පස්සේ ඒ ෆොටෝ එක ගැනීම සඳහා ફોකසින් අවශ්‍යයි. ග්ලාස් එකේ පිරිසිදු බව අවශ්‍යයි. ස්විච් ඕන් වෙලා තියෙන්න ඕනේ. ලයිට් තියෙන්න ඕනේ. බැටරිය හොඳට එනර්ජි තියෙන්න ඕනේ. ඒක ඔක්කොම තියෙනවා අනිත් එක තමයි මේ ඒකේ තියෙනවා ඒකේ කැමරාවේ තිබෙන ෆ්ලෑෂ් ලයිට් එක. ෆ්ලෑෂ් ලයිට් එක දෙන්න ඕනේ. ඒකත් ඒ කොටසක්. ඒ ඔක්කොම ටික දුන්නෙන් පස්සේ තමයි අර කැප්චරින් වැඩි කරන එක තමයි ෆොටෝ එක ගන්නවා කියලා කියන්නේ. පොඩක් පොඩක් කරගෙන නේද? ස්විච් එක ඕන් කරන්න ඕනේ, බැටරිය නිදි එන්න ඕනේ, ફોકસ වෙන්න ඕනේ නේද? ඊට පස්සේ ફોકસ වුණා හැරෙන්නත් එපා මේ දැන්. කැමරාව ඔය ඉබ්බට හරියන්නේ නැහැ නේද? ඕන පැත්තට හැරෙන්න එපා. හැරෙන්න ඊට පස්සේ ફોકસ වෙන්න එපා. ඊට පස්සේ ලයිට් එක යන්නත් එපා. එහෙම කියනවා ඒ ලයිට් එක ගියන් පස්සේ ඒ ඔක්කොම ගියා ලයිට් එක දුන්නා. ફોકස් කෙරුවත් එනર્ජි තිබුණත් බැටරි හොඳට තිබුණත් ගත්තේ නැත්නම් එතකොට ෆොටෝ එක ගන්නවා කියන එක සිද්ධ වෙන්නේ අර ස්විච් එක උපස්සේ ෆොටෝ එක කැප්චර් කරන්නේ එතකොට ඒකනේ ඒකටනේ වර්ක් ඔක්කොම උනේ ෆොටෝ එක ගන්න පින්තූර ගැනීමට සඳහා තමයි ලයිට් එක දැම්මේ පිටු පින්තූරේ පැහැදිලි ගැනීම සඳහා ફોකස් කරන්නේ ඒක නිසා තමයි බැටරිය දැම්මේ ඒක නිසා තමයි ඕන් කරන්නේ ඒකට ගොඩක් ආර්ය මණ්ඩලයක් තියෙනවා. නමුත් ප්‍රධාන එක ඔටෝයක ගැනීම. ඒ වගේ ඔය සම්මාදිට්ඨිය සම්මා දිට්ඨියට පත් වෙනවා කියලා කියන්නේ යහපත් අර්ථයට පත් වෙනවා කියන එකයි. ඒකට සම්මා සතියෙන් ශක්තිය ලබන්න ඕන. සම්මා සමාධියෙන් පරිසරය ලබන්න ඕන. එතකොට වීර්යය එන්න ඕනේ ශක්තිය දෙන්න. එනේ තියෙන්නේ පායි. එතකොට ආරක්ෂාවෙන්න ඕනේ. හැම එකම ආවට පස්සේ තමයි හොඳට ફોකස් වුණාට පස්සේ තමයි කැප්චර් කරන්නේ දර්ශනය කරන්නේ සම්මාදී. ඒක නිසා පළවෙනි එකකින් අපි කවදාකවත් කියන්නේ මම මේ ෆොටෝ ගන්නවා කියලා කියන ඇරෙන්න කවදාකවත් මේ මම ක්ලාස් එක දැම්මා කියන්නේ නැහැ මම කැමරා ඕන් කරා කියලා කියන්නේ නැහැ මම ફોකස් කරලා ඕක කතාව මොකක් කියන්නේ කියන්නේ ඔක්කොම ඒ ඔක්කොම යට කරගෙන මොකද කියන්නේ ෆොටෝ ඒ නිසා තමයි සෝවාන් වුණුට සම්මාදිට්ඨියටපත් වෙනවා කියලා කියන්නේ නිවන දකින්නවා. නිවන පුටු ගන්නවා. මේ පරිසරයේ මතර පාවිච්චි කරන නිවන පුටු ගන්න බෑ. උදාහරණයක් උපමා. ආයි කියන්නේ මේ අනිවාර්ය කරනවා කියන්නේ මේ පුටු ගන්න. සත්‍ය සම්මාදිට්ඨිය. සත්‍ය සම්මාදිට්ඨිය චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒක හරියට පුදුමයි මාත්‍ය මේ. දැන් අපි සත්‍ය කියන්නේ මොකක්ද? සත්‍ය සම්මාදිට්ඨිය සත්‍ය කියන්නේ සත්‍ය කියලා කියනවා හතරයි. මොනවද? දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය. මොකද දුකයි කියලා කියන්නේ? දුකේ කියනවා ඉපදීම දුක, ජරාව දුක, මරණය දුක, ව්‍යාධි දුක, ඇනීම, වැළපීම, සෝක කිරීම, පරිදේවනය, ලෙඩවීම, ඊපස්සේ මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එක්ක එක්වීම නේද? දෝමනන්දලාදී ඔහොම උඩ ලිස්ට් එකක් තියෙනවා. දැන් හිතින් නැද්ද නිවන් දකින්න ඔය ඔක්කොම තේරෙනවා දීවි ඔය නිවන් දකින වෙලාවේ ඔය කොහොම වැඩේ මේ ශනියයි තියෙන්නේ නිවන් දකින මාර්ගසිත පරද ශන දෙකක් ඒ ඒ ශනියේ සිටේ ඔය කොහොම ජාති දුක ජරා දුක මරණ දුක ඔක්කොම එතන කල්පනා වෙන්නේ සත්‍ය සම්මාදිට්ඨිය. එහෙම වෙන්නේ. ඒක බෑ. නමුත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙන්නේ එක තැනකින් එක කාරණයකින් අවබෝධ වෙන හතරක්. ඒ කියනවා නම් දැන් මේ මොහොතේ වතුර මොනවාද නොවරයි. මහා මුතු කොච්චරද? මහා සාගරේ වතුර මොනරයිද? නුරයි. නේද? මහා සාගරේ වතුර නුරයි කියන හැඩයටම අපි කියන හැටි කියන්න ඕක ඔය වතුර ඔක්කොම ඇමරිකාවේ පැත්තෙන් එංගලන්තේ පැත්තෙන් ඔය ඉන්දියන් සාගරේ හැමතැනම කියලා තිබ්බා. අරගෙන තැන් තැන් හැරිලා භාගයක් දාලා ඒකෝට කියන්න පුළුවන් අපේ මේ රූපරාහිය. ඉතින් අපි එහෙම කරන්න පුළුවන්. කවදාවත් වෙන්නේ නැහැ. නමුත් අපි කියනවානේ මේ මොදේ වතුර රූපරාහිය කොහොමද කියන්නේ? එක දැනකින් ගන්න. එක දැනකින් අරගෙන එක බිඳුවයි කඩේ. හැබැයි ඒකින් අපි තේරුම් ගන්නවා ඔක්කොම ටික මෙහෙමයි සංස්කාර ස්කන්ධේ මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට අපි සංස්කාර ඉස්සරහම තෝරගෙන බේරගෙන නාම සංස්කාර රූප සංස්කාර හොඳ තෝරගෙන නාම ධර්ම රූප ධර්ම වල ඔක්කොම අවබෝධ කරනවා හේතුන් හටගත් දේවල් කියන හේතුන් හටගත් දේවල් එක හේතුන් හටගත් දෙයක් කුරුහයි නම් අනිත් හේතුන් හටගත් ඔක්කොම කුණු රාවට්ටා. ඒ වගේ. ඒ නිසා එක ආරමුණ ඒක පොඩි tiny little ආරමුණක් කියන්නේ ඔබ්ජෙක්ට් එකක් තියෙන පොඩි පොඩි සංස්කාර ශරීරයක් නේද? ඒ පොඩි තමයි ඔලි කොක්කම දකින්නේ. ඉතින් බලන්නකො දර්ශනාර්ථයෙන් යුක්ත වෙච්ච මේ පොඩ දකින්නකොට මුළු විශ්වයම තේරුම් කරලා දෙනවා. ඒකනේ සම්මාගික දර්ශන ලක්ෂණය. පොඩි ඩින්නේ ඔක්කොම තේරෙනවා. දැන් බලන්න දැන් ඔය ලැබ් වල තියෙනවනේ දැන් බෙහෙත් හරලා තියෙනවා. බෙහෙත් හරලා තියෙනවා. ඒවා මේ ඒක කියන්නේ බලන්න මොකක්ද? මොකද? බෙහෙත් නෙවෙයි. ඒක නෙවෙයි. ඇනස්තෙසික් කියන එකේ දෙයක් නෙවෙයි. පේන් කිලර් එකලා බ්ලෙක් නෙවෙයි. පේන් කිලර් වල නිකන් මේ ස්නායු කපන කරන්නේ ඒ ඒ මොබින් කියන එක හිතක් මොන්නේ. ඈ? පෙන්සිල් නෑ. ටෙට්‍රසයික්ලින් ඇන්ටිබයොටික් එක. ටෙට්‍රසයික්ලින් දිනා අපි මේ ඒකත් ටෙට්‍රසයික්ලින් නේද? ඔය අතරින් මේ මේ ඒක නම් එක්තරා මේ කියන්නේ මෙඩිසන් බෝඩ් කියන්නේ. එතකොට අපි ටෙක්ස්ටයිල් දෙනවා මේ ගොඩාක් ඉන්න සර්ජරි කරාට ගොඩාක් ටෙක්ස්ටයිල් දෙනවා. ඉතින් මිලිග්‍රෑම් ගන්න තියෙනවා. හැදිනා පස්සේ ඉතින් ඒක ඇවිල්ලා අර මසල්ස් එහෙම කපුපු ඒවා තුවාලෙ වෙච්ච ඒවා කියන්නේ විසවිජ නැතිවෙන් විසවිජ පරිසරය නැති කරලා ඊපස්සේ හා ගන්න. ගොඩාක් ඔය ඩ්‍රෙසර් කෙනෙක් එහෙම වැඩ කරන ඔය ඒ පැත්තේ ඉතින් අපි සමීප වෙනවා කියනවා. අ තව විතරේ ගොස්මාති කලන කරගුණ මම දැන් ඔය දැන් බෙහෙත් ගන්න පස්සේ ඔය එක බෙහෙතක් අපි හිතමු ඔය වගේ මේ එක බෙහෙතක් අරගෙන ඕක මානසික ශරීරයේ දෙන්න කොහෙන්ද හොයාගත්තා නේද? නේද? ඒ හොයාගත්තාම හොයාගත්තාම එයා ඒ හොයා ගැනීම එක ශරීරයකට නෙවෙයි මුළු ලෝකයේම ඉන්නා වූ අයට මේ හොයාගන්න මුළු ලෝකෙම ඉන්න අය නෙවෙයි මුළු ලෝකෙම ඉන්න ඒ ශරීරයෙන් දෙන ඩෝස් එක වෙනස් වෙනවා අඩු වශයෙන් වැඩි වශයෙන් වෙන්න පුළුවන්. නමුත් මේ බෙහෙත ඔක්කොම වෙනවා. යම් කිසි කෙනෙකුගේ බඩේ අමාරුවට බෙහෙතක් හොයාගත්තොත් එහෙම මුළු ලෝකෙම ඉන්න බඩේ අමාරුව. කාර්යයට ඒකයි. ඒ වගේ ඒ වගේ දැන් යම් කිසි දෙයක් අවබෝධ කරගන්නකොට හොයාගන්නකොට මුළු ලෝකයේ හේතුන් හටගත් දේවල් වරක් මේ ගතිය තමයි කියලා සියල්ල දකින්නවා කියලා කියන්නේ හේස. සියල්ල දකින්නවා කියලා කියන්නේ ඒ වෙලාවට සියල්ල වෙන්නේ එක දෙයකින් තමයි සියල්ල දකින්නේ. එක බිඳුවේ මුළු මහා මුළු ලෝකයේ තියෙන මොහොතේ තියෙන වතුර ටික අඳුනා ගන්නවා වගේ එක දෙයකින් තමයි. ඒක පුදුම ආශ්චර්ය වූ අద్భుත වූ දැනීමක්. ඊට පස්සේ කවදාකවත් ඒ එක තැනකින් මූලි වතුර බිඳුවක් කාරණේ කියලා කවදාකවත් අනිත් පැත්තෙන් ගිහිල්ලා පැවටෙන්නේ මේ විපාසයට හොඳයි කියන්නේ. උනේ ඒකෙන් දැනගත්තා ඕක හේතුයෙන් හටගත්ත දෙයක් නිසා ඕකේ තියෙන එකයි කියලා 아무튼 කියන්න ඕනේ නැහැ. තහවුරු වෙනවා. සම්මා විරාම සම්මා විමුක්තිය කියන දේ පළපැත්තට වැටෙනවා. සම්මා ඥාන සම්මා පළපැත්තට හැබැයි මේ සමාජයේ ප්‍රශ්න වල කියන්නේ අසුරවල කියලා කිව්වොත් ඒ සංඥා සම්මා ඥාන කියන සිදුවිලට සඳහන් වෙන්නේ. ආ ඒ සම්මා ඥාන ඒකත් අත්වාසියම සම්මා ඥානේ game or තව එකක් කියන්න. සුපේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ මේ මේ මාතේ ඉවසු මාතේ කතා කළා මේ ඊට බලාපොරොත්තු වෙච්ච කොටස්ද නෑ වගේ කියලා කිව්වනම මම කියන්නේ ස්වාමීන් වහන්සේ පංචස්කන්ධේ සමහර තියෙනවා කියන්නේ කරුණු ඔය දෙක හතර අට ඔය දාලා තියෙන ඕව සමහරට මේ එහෙම ඒවට එක එක එක එක කියන ගලවන්න යන්න හොඳ නැහැ. සමහර ඒවා තියෙනවා ගැළපෙනවා සමහර ඒවා එහෙම සංඛ්‍යාත්මක ගැළපෙන්නේ නැහැ. ඒකේ ඒකේ සමහරකට රිපීට් වෙනවා. හරියට උදාහරණයක් කියනවා නම් දැන් උදාහරණයක් කියනවා නම් සෝවාන් මාර්ගයෙන් අසන ධර්ම මොනවද? සක්කාය දිට්ඨියයි, විචිකිච්ඡාවයි, සීලබ්බත පරමාසය. තුනක් තියෙනවා. ඒ වල ධර්ම වශයෙන් තියෙන දෙකයි. ඒ ධර්ම වශයෙන් තියෙන දෙකයි මැච් එතන මැච් වෙන්නේ නැහැ. මේ විචිකිච්ඡා සම්මා මේ සක්කාදිට්ඨියයි සීලබ්බත පරාමාසය කියන දෙකම දිට්ඨි චෛතසිකය වැඩ. ඒ දිට්ඨි චෛතසිකය ලෝකයේ දෙව කාරණා දෙකක් දෙවිදිහට හසුරුවන නිසා තමයි කාරණා දෙකක් දෙපැත්තක වැඩ කරගෙන ඉන්න තමයි එකම ඒක මේ දෙකක් වෙනවා. දැන් කෙනෙක් නැති දෙයක් සත්‍යයක් හැටියට පිළිගන්නවා කියන තැන ඉන්න නිසා ඒ විචිතයිසිකය මේ සක්කාය දිට්ඨිය මිත්‍යා දිට්ඨියද කියන. ඒ ඒකම වෙනත් වෙනත් ප්‍රතිපදාවල් වල යනවා මේ හොයන ඇත්ත දැනගන්න තිබෙන මාර්ගයෙන් අහකට පැනලා වෙන වෙන වෙන මාර්ගවල ගිහිල්ලා සීලබ්බත පරාමාසය දෙන පොදු පූජා සත්කාර සම්මාන දෙවියන්ගේ යාඥා කිරීම ආදී දේවල් පස්සේ යන්නේ ඔය මිත්‍යා දෘෂ්ටි ගතියින්. ඒ නිසා ඒ පැත්තට යන කාර්යය එකක් අරුණක් කරගෙන සීලබ්බත පරාමාසය කියලා සඳහන් කරනවා. හැබැයි සීලබ්බත පරාමාසයයි සක්කාය දිට්ඨිය කියන දෙකටම වැඩ කරන මූල ධර්මයේ එකයි. ඒකට මූල ධර්ම වශයෙන් නසන්නේ ධර්ම දෙකයි. සෝවාන් මාර්ග අවස්ථාවේ මූල ධර්ම දෙකයි. ඒ කියන්නේ ditthi චෛතසිකයයි ඒ ditthi චෛතසිකයේ හැදෙනා වූ හිත්තිකයි සහ විචිකිච්ඡා චෛතසිකය සහ ඒ විචිකිච්ඡා චෛතසිකයේ වැඩ කරන හිතයි. පහයි නසන්නේ. ප්‍රශ්නේ 那你打开。 චිත්තානුපස්සනාව ගැන තියෙනකොට ඒක මෙනෙහිකොට හිතට සම්බන්ධ වෙලා තියෙන දෘෂ්ටි ඔක්කොම ගන්නවල යනවා. ඊළඟට මේ විඥාණයට තියෙන වෙතින් යනවා අනෙත් වෙනත් වෙනත් ආකාරයේ ස්කන්ධ වශයෙන්ද ඊළඟට ළඟදුර වශයෙන්ද තිබෙනා සෑම දෙයක්ම තියෙන දෘෂ්ටි ඔක්කොම සංකලනයේ චතුරාර්ය සත්‍ය ධර්මානුපස්සනාව යටතේ නීවරණ කාණ්ඩය ඊළඟට කන්ද උච්චාංග ආයතන චතුරාර්ය සත්‍ය. ඔය මෙහි කියන වට ඔක්කොම නැති වෙනවා. ඒක මොනවද කියදුණා දන්නේ නැහැ. හැබැයි ඔය චතුරාර්ය කවදාකවත් සතරසතිපට්ඨානය වඩනකොට මේ එක තැනකවත් ආයේ ඉතුරුවක් හිටින්නේ නැහැ දෘෂ්ටි වල මැචුනේ නැති එක. ඒක මොනවද කියදුණා දන්නේ නැහැ. ඔයාලා මොකක්ද කියවන්නේ නැති එක මම දන්නේ. ඔක්කොම කියලා ඉන්න පෙරේත කියන්නේ. අන්න හරි. අපි ඒක මේ මේ එමාන්තර සැකයක් තියෙනවා නම් අපි ඒක මේ තුරන් කරන්න යුතු වෙනවා දාමු අමන්නේ. එහෙම නැත්නම් ඕනේ නැහැ. ඉතින් ලා ආනාපානයි. That is now. බව මට මේ කියන්න ඕන කම තියෙනවා මේ ඥානයක් පිළිබඳව හිතාගෙන ආවේ ඒ තමයි මේ උද්‍යප්ඥාන පිළිබඳව විස්තරය ඒක විස්තර වෙන්නේ මෙමය පාටිඋප්පන්නාන ධර්මාන විපරිණාමාන පස්සේ පඤ්ඤා උද්‍යප්ඥාන පස්සේ ඥානකේ උද්‍යප්ඥාන පස්සේ ඥානකේ පටිච්චපන්නාන ධම්මාන විපරිණාමාන පස්සේ වර්තමානයේ ඇතිවෙනා වූ ධර්මයන්ගේ වෙනස් වී යෑම දැකීමේ ප්‍රඥාව ඇතිවීම නැතිවීම දැකීමේ ප්‍රඥාව නම් වේ. ඒකයි සාමාන්‍ය දෙසත් ඥාන කාණ්ඩේ එනා වූ ඇතිවීම නැතිවීම දැකීමේ නුවණ. ඒක විදර්ශනා ඥාන. විදර්ශනාවේ හොඳ නුවණ. ඒ වගේම හොඳට ලාභාල විපස්සනාවක් තියෙනවා මනෝ විපස්සනාවක් තියෙනවා ඒකෙදි හොඳට මේ ඇතිවීම නැතිවීම දකින ඥානය කියලා කියන්නේ හොඳම හොඳ මේ සංස්කාර ධර්මයන්ට බලන්න ඇතුළෙච්ච ඥානය. ඒ ඒ ඥානෙ ඇති කරගන්න කලින් අපි උත්සාහ දරන්න ඕනේ මේ රූප ධර්මයි නාම ධර්මයි කියන දේවල් වෙනස් වෙනස්ව හඳුනා ගන්න. අපි දවාලේ මම පොඩි මතක් කිරීමක් මේ පිටුට කරා. ඒ තමයි අරමුණ පිළිබඳව දැනගන්නා වූ හිත බලන්න උත්සාහ කරන්නේ කියන්නේ. අරමුණක් තිබෙනවා. ඒ අරමුණ රූප අරමුණ, ඒ අරමුණ වේදනා අරමුණ, ඒ අරමුණ චිත්ත අරමුණ, සංඥා අරමුණ, රූපමය අරමුණ. මේ අරමුණ දැනගන්නා වූ ඒ අරමුණ හඳුනා ගන්නා වූ හිත වෙන එක නාමයක්. ඒ නිසා රූපමය දැන් රූපමය අරමුණ දැනගන්නා වූ ඒ වගේ නාමය වෙන් කර හඳුනගන්න ඕනේ රූපේ වෙන් කර හඳුනගන්න ඕනේ ඒකට උදාහම ඉතින් මේ හිසේ පටන් දෙපතුල් දක්වාම ඇතිවෙනා වූ මේ වේදනා අරමුණු මේ ජීවිතය මේ හැම එකක්ම පොඩ්ඩක් හිතින් නුවණින් සිහියෙන් ඉතින්ද ගොඩ වෙලා බලන ලකේ හොඳට තේරෙනවා ඒක නිසා තමයි ඉනේ ඉනේ අරමුණු පිළිබඳව සිහියෙන් කල්පනාවෙන් සතිපට්ඨාන ඉන්නේ කියලා කියන්නේ. ඉස්සෙල්ලා තේරුම් ගන්න බෑ මෙතන මේක අහු වෙනවයි කියන්නේ. දැන් සමහරවල් දැන් අපි කියන දේවල් දැන් අපි කියන භාවනාව කියන මේ විදිහට මෙහෙ කරන්නේ මේ විදිහට වෙනවා කියලා. ඕකෙන්නේ දැන් අපි කිව්වා සක්මන් කරනකොට කියවනේ දකුණු පාදයේ පොළවේ තබනවා වම් පාදයේ පොළවේ තබනට ඇතිවීම කියන්නේ පළවෙනි ගතිය ඇති වෙනවා රාණි ගතිය ඇති වෙනවා, බර ගතිය ඇති වෙනවා කියලා උන් කිව්වනේ. ඕකෙන්නේ අද වෙන එකක් නෙවෙයි. අද මේ භාවනා වැඩසටහන සිද්ධ වෙන එකක් නෙවෙයි. ඕකෙදී ඔය මේ පොළේ පාලනල අවිද්‍යාවට පටන් ගත්ත කාලේ ඉඳලාම මේ ශරීරයේ බර පරි ප්‍රමාණයට උඩ තියලා තියෙනවා. දැන් ඒ ඔක්කොම ඔකේ තියෙන දේවල් ඒකට අඩුවට තියෙන මොකද්ද? ඒ තියෙන දේ බලපෑම නොදැනුව එකයි. ඒක ආරෝප නැති. දැන් මේකේ කරන්නේ ඒ උපුරම භාවනාවට ගණන් කරන්නේ ඒ හිතාරවන්න කියලා දෙන්නේ. සිය පවත්වන්න හිතාරවන්න යෝජනාකාරී පවත්වන්න කියලා දෙන්නේ. ඉතින් ඊට පස්සේ මේක හිතාරවන්නට ආරවන්නට ඒ දින තියෙන දේවල් ඒ දැන් වල මතුවේ මතුවේ ඉතින් ඉස්සලා හඳුනා ගන්න ඕනේ. කවදාකවත් පිටින් ගේන්නේ නැහැ භාවනාවට ප්‍රධානට රූප පිටින් ගින්නේ භාවනා සතරන් වැඩසටහනට වේදනාව. මේ සංඥා කෑම ටිකක් ගන්න හැදෙන එකක් නමුත් ගින්නේ ඒක ඔක්කොම අපි භාවනාවට ගියන් තියෙන මෙනෙහි කරන්න තියෙන ඔක්කොම පැකට් එක පැකේජ් අපි තියනවා අපි ගා. නේද? තියෙන්නේ අපි ස්විච් ඕන් කරන එක විතරයි. දැන් ඒ බලාගෙන යනකොට අපේ දැන් ඉස්සර වෙලා ওই රූප වෙනවා වේදනාව වෙනවා ওই තියෙන පැකට් හොඳට හොඳට හොඳට හඳුනා ඒක හඳුනාගත්තන් පස්සේ තමයි අර ඇතිවීම නැතිවීම ඊට පස්සේ ඒව අසුපේ. අපි හදිස්සි වුණාට ඇතිවීම නැතිවීම දකින්න අපිට හරි හරි පුදුම හදිස්සියක් තියෙනවා මේ මේ යෝගාන්තර සමහර අයට මේ ඇතිවීම නැතිවීම විදර්ශනා කරන්න. ඇත්ත වශයෙන්ම කියනවා සමහරකට සමාධියක් නැහැ. හිතේ අවශ්‍ය කරන ධර්මයක් නැහැ. සමහර අය සීලුත් නැහැ. සීලෙත් නැහැ. ඒත් විපස්සනාම හරියට ඉන්සයිට් ඉන්සයිට් කියන වෙලාව වෙලා ඉන්සයිට් වෙනවා. කියන්නේ කොළිට තියෙනවා. ඒ හදිසියක් තියෙනවා. හදිසිය තිබුණාට එන්නේ සමහරවිට අපි උපකල්පනය කරනවා මේ ලෝකයේ සිදුවන බරපතල සිද්ධීන් වල මේ දේ තිබුණා මේ දේ ටිකක් නිකන් චින්තනයක් හදා ගන්නවා. හැබැයි ඒ ටික ලෝකයේ තේරුම් ගන්න ඇති. නමුත් සත්‍ය අවබෝධ කරගන්නා වූ සත්‍යයකට දැස ගන්න එක හරියන්නේ. ඒ නිසා අපි නාම ධර්ම රූප ධර්ම මොදෙර සම්වර්ධනය කර කර හඳුනා ගන්නවා. හඳුනාගෙන ඊට පස්සේ යනකොට ඒ රූප ධර්ම මේක ඇති උනේ ඇයි? මේක ඇති උනේ කොහොම නිසාද? මේක නැති වුණේ ඇයි මේක නැති වුණේ කොහොමද සාධි කියන හිතට ඔය උද්‍යාඥාන පස්සනේ ඥානෙ හොඳට ටික ටික ටික ටික දැනුම හදලා මේක නැති ඇති වුණා ඒක නැති වුණා ඇති වුණේ ඇයි ඒක තියෙනවා නැති වුණේ ඇයි ඒක තියෙනවා ඒක බලන කතියම සෑහෙලා අපි හිතගන්නේ. ලොකුයි නේ කාරණේ. දැන් තවත් මොනවද කියනවා නම් on the engagement. ප්‍රචාර හොඳට දැන් ප්‍රචාර සමාජයේ ගුණයක් වගේ ඕනේ. ඒකට ඉතින් ඊට මෙහා පැත්තට යතර ප්‍රචාර සමාජයේ පැත්තට කිව්වෙච්ච නිකන් ඒක ප්‍රචාර සමාජයේ නිකන් හැදී ඥාන සමාජයේ ගුණ තියෙනවා. ඒ වගේම බලනකොට වෙන්නේ මේ ටිකක් ටිකක් එන්නේ අහුවෙනවා. හැබැයි මේ ඒක අමාරුයි මහන්නේ අසුර ගන්න ඕන නැතිය. හොඳට තේරෙනවා. සක්ම භාවනාවේ නීවරණ හොඳට එතන ඇති වෙනවා. දැන් හොඳ සක්ම භාවනාවේ මම අවසානයේ තුන්වෙනි භාවනාව කියවනේ. ඒ සක්ම භාවනාවේදී හොඳට නීවරණ ධර්ම කියලා ඒකේ ඉන උපචාර සමාධිය වගේ හොඳට එනවා. ඒක හොඳ අවුලන්න පුළුවන්. ධර්ම අවුලන්න පුළුවන්. ඒක මම පිළිගන්නවා. සනස ඉතිරිතර ක්‍රියාව දකින හිත දකිනවා ඒ ක්‍රියාව හදන්න යන හිත දකිනවා කවන්නේ එහෙම වෙනවා දැන් සමහරට දැකපු හිත දකිනවා හිතන්න යනකොටම පස්තාවල ගමනකේ ගිහිලා වගේ. හොඳයි. එහෙනම් අපි තේරුම් ගන්නවා. සුපුරුදු පාඩිය අපි එහෙනම් මේ අද දවසේ සිය සමාදන් වීමෙන් පටන් මේ මොහොත දක්වාම කතා කරපු වචනේ සිතපු සිතුවිලි කායික වශයෙන් සිත කළා වූ සියලු ක්‍රියාවන් අතීතයේ දලාගෙන ගිය වර්තමානය කරා දැන් තිබෙන්නේ අපිට සංඥා මාත්‍රයක් මතක මාත්‍රයක් පමණයි. ඒ අනිත්‍යයේ කිය නාම ධර්ම රූප ධර්ම සියල්ලක්ම අපි දැන් විදර්ශනා කරමු. සීල සමාදානයේදී ආනාපාන සති භාවනාවේදී සක්මන් භාවනාවේදී බණ ඇසීමේදී පහළ වූ චිත්ත චෛතසික නාම ධර්මයෝද පඨවි ආදී වූ රූප ධර්ම යෝග ෂණයන් ෂණයන් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම දෙකින් නිරන්තරයෙන් පෙළුණ බැවින් දුක්ඛයෝය තම තමන් කැමති නොකැවෙති බැවින් අනාත්ම යෝය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නාම රූප ධර්මයෝ ඒකාන්තයෙන් දුක්ඛ සත්‍යය නම් වේ ඒ දුක උපදවන්නා වූ පූර්වභවතුෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍යය නම් වේ ඒ දෙකෙහි නොපැවැත්ම නම් වූ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍යය නම් ඒ නිරෝධ සත්‍යය අවබෝධ කර ගැනීම පිණිස වැඩි යුක්තා වූ ප්‍රතිපත්ති මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍යය නම් වේ මාගේ මේ සීලමය භාවනාමය බණ ඇසීමය සියලු කුසල ධර්මයෝ මෙම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොටගෙන පරම ශාන්ත වූ පරම සූක්ෂම වූ පරම පවිවේක වූ නිර්වාණාභය පුරයට පැමිණීම පිණිසම හේතු වේවා වාසනා වේවා උදේ ඉඳලා මේ මොහොත දක්වාම සීල සමාදානයේ වශයෙන් භාවනා කිරීම වශයෙන් සක්මන් භාවනා වශයෙන් බණ ඇසීම සාකච්ඡා කිරීම වශයෙන් උපදවාගතා වූ සියලු කුසල ධර්මයන් පුණ්‍ය ධර්මයන් මේ බලයේ ශක්තියෙන් සාතුරුණා සතු අනන්ත පරිමාණ ගුණාන් භාව බලයෙන් මේ සීනාසනේ වැඩ සිටින්නා වූ ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝාසී සම්පත් අභිවර්ධනයේ වේවා උන්වහන්සේලාගේ යහපත් පැවිදි සංකල්පනා සුවසේ මුදු මංවාවන් ඇතිවා ලෝක ශාසනික සේවාවන් යහපත්තාවක් සිද්ධ කරගෙන යන්නට ලැබේවා පාරමී ප්‍රාණ පැතුරු බෝධි වලින් අමාමා නිවනින් සැනසෙත්වා කියලා පිපාම්පෙන් අනුමෝදන් කරමින් මෛත්‍රී සිත පවතුන ආශිර්වාද කරමු මේ ස්ථානයේ පටන් අවට ගන්නකට දරව් සිසාරා සිටින්නා වූ සියලු දෙවියෝ මේ බෝධීන් වහන්සේගේ විහාරාංගයට පුණ්‍ය භූමියට වනාන්තරයට අධිග්‍රහිතව ආකාශට වශයෙන් භූමාට වශයෙන් සිටින පින්ගාට කැමැති සම්‍යක් දෘෂ්ටික අදහස ඇති සියලු දෙවි දේවතාවෝ මේ පින් දැකනුදාන් වේ දෙවියන්ගේ දිවි ඉසුරු සම්පත් වඩ වඩා වර්ධනය කොට ගනිත්වා දෙවියන්ටත් යහපත් වූ ධර්මානුගමන කොට කෙරෙන නිවෙන සැනසෙත්වා කෙරෙමයි පින් ප්‍රාර්ථනා නහිමිය පරලෝකී ආ වූ මෞර්ය දෙමව්පියන් ප්‍රදාන නෑදෑ බඳු වර්ගයාත් මේ පින්දැක අනුමෝදන් වී උතුම් අතම දෙත්වා සැපෙන් සැපේටපත් වේවා ඒ ඥාතීන්ට ඒ ජීවිත අනු ජීවිත යහපත් කරගෙන ධර්මාර්ගයේ ගමන් කරන්නට කෙලවර නිවනින් ආ දැනෙන්නට මේ පින හේතු වේවා සාන්තය පිණිස අවේජී වරණ භවන්ගේ දක්වාම සිටිනා වූ සියලු සත්වයෝ මේකින් බාහිර දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා යහපත් වූ ධර්මාර්ගයේ ගමන් කොට කෙලවර නිවනින් සැනසෙත්වා මෛත්‍රී මෛත්‍රී සිතපතුලොන් ඒ වගේම මේ ධර්ම වැඩසටහන් භාවනා වැඩසටහන් සංවිධානය කරගත් ආත්මවත් මහත්මයා ඒ වගේම ඒ සඳහා බොහොම උදව් කරමින් උපකාර කරලා කරමින් කටයුතු කරලා ඉතින් මේ භාවනා වැඩසටහන් සම්බන්ධ වී සිටිනා පින්වත් අපේ චාන්ද්‍රසිරි මහත්මයායි සභාපති මහත්මයායි සාමාජික පින්වතුන් දායකාර්කාදී පින්වතුන් මේ සම්බන්ධ වෙලා සිටිනා පින්වත් මහත්මයා මාතෘකාවී විශේෂට සාන්තිය සැනසෙල්ලා කැවතක් වේවා ඒ වගේ මේ දහම් වැඩසටහන සම්දෙනාට ධර්මයෙන් ජයගත් ඒ වගේම කෙලෙස් නැති කර ගන්න මහානීය අනුසංසාරිතුන් ඉදිරියට වේවා මේ ධර්මාන්වේෂණය කොට මේ භාවනාවට සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය, සමත වශයෙන් විපස්සනාමේ සිං මේ අවශ්‍ය කර ඥාන ධර්මයෙන් දිනු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන තුන් නිවනින් සම්සිද්ධ ලැබේවා කියලා මෛත්‍රී ප්‍රාර්ථනා කරනවා. අපි දැන් ගාථා සංජායනා කරලා තින්නේ. එත්තාතාති අඤ්ඤේහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති එතාවතානි අම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ බුද්ධානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය එතාවතානි අම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය ආකාශත්තා චුම්මත්තා දේවානාගා මනිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा ඉදං ඕ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාදමෝ තුයාව නිබ්බාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු Yeah. අභිවාදන සීලිස්ස නිච්ඡං අභාවචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්‍ෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti ලක්ඛ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti කිමිනාතේ අද වන්දනා කරන්න ඉගෙන ගත්තානේ. වන්දනාව කරලා කිව්වේ නෑ තාම. ඔව් කියනවා මේ භාව සක්මන් භාවනාව කරලා කියනවා. ඔව් ඔව්. ඔව්. ඔව් අර වන්දනා භාවනා මානසිකාරය ඔව් මම හැබැයි අපි අනිසාද කිව්වේ නෑ නැත්තම් කියලා දෙන්න ඉතාලම හිතේ හිතයි නමුත් ඊට පස්සේ මම පෝස්ට්පෝන් කරා කට්ටියට අඩු වෙච්චි